ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේ තියෙන හරිම සුවිශේෂී ඉගැන්වීමක් ගැන. මේක තමයි භද්දේ කරත්ත සූත්‍රය. ඔව් භද්දේ කරත්ත. ඒ කියන්නේ සොඳුරු හුදෙකලාවෙහි ඇලී සිටීම වගේ අදහසක් නේද ඒකේ තියෙන්නේ. හරියටම. ඉතින් අපේ මූලාශ්‍රය වෙන්නේත් මේ සූත්‍රය විස්තර කරන අර විවරණයක්. හ්ම්. මේක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලාට. ඔව්. උන්වහන්සේ එතනදී පැහැදිලි කරන්නේ අර අතීතය ගැන හිත හිතා ඉන්නවත් අනාගතය ගැන සිහින මවමව ඉන්නවත් නැතුව මේ මේ මොහොතේ වර්තමානයේ සිහියෙන් ඉන්නේතු කොච්චර වැදගත්ද කියන එක. ඒක තමයි හරය. ඉතින් අපි මේ කතා බහින් බලමු කොහොමද අර අතීත පසුතැවීම් වලින් අනාගත බලාපොරොත්තුෙන් මිදිලා දැන් මේ මොහොතේ නුවණින් ජීවත් වෙන්න කියලා බුදුදහම අපිට කියලා දෙන්නේ කියලා. ඔව් ඒක අද කාලෙටත් ගොඩක් වැදගත් කාරණයක්. බුදුන් වහන්සේගේ මූලිකම උපදේශය හරිම පැහැදිලි නේද? උන්වහන්සේ කියනවා අතීතය වැළඳ ගැන ආස්වාදය තුල ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ ගෙවිලා ගිය දේවල් ගැන අතීතේ මහා මෙහෙම හිටියා මට මෙහෙම දෙයක් තිබුණා මෙහෙම වුණා කියලා ඒ මතකවලම එල්ලීලා ඉන්න එපා කියන එක. ඒ වගේම තමයි ආශ්වාදයේ තුල දිවි ගෙවීමට අනාගතය පතන්නෙත් නැහැ කියන්නේ. ඒ කියන්නේ තවම ඇවිත් නැති අනාගතයක් ගැන මට අනාගතේ මෙහෙම වෙයි මට අරක ලැබෙයි මේක ලැබෙයි කියලා ඒ බලාපොරොත්තු වලම ජීවත් වෙන්නත් එපා කියන එක. මොකද අනාගතය තවම ඇවිත් නැහනේ. එතකොට මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕන දේ තමයි යම් දෙයක් වර්තමානයේහි තිබෙනවාද ඒ ඒ අවස්ථාවේදී නුවණින් විමසා බලනවා. හ්ම් ඒ කියන්නේ මේ මොහොතේ තියෙන දේ එක මොකක් වුණත් ඒක දිහා නුවණින් බලන්න ඕන. අර ලෝභ, ద్వේෂ, මෝහ වගේ දේවල් වලට, ඒ කියන්නේ කෙලෙස් වලට හිත ඇඩිලා යන්න දෙන්නේ නැතුව. හරියටම හරි. ඒ මොහොතේ යථාර්ථය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සාහ කරන එක. ඒ වගේම උන්වහන්සේ කියනවා අදමයි කෙලස් තවන වීරියෙන් මෙය කලයුත්තේ කියලා. ඒ කියන්නේ කල් දාන්න බෑ. ඔව්. අදම කරන්න ඕන. මොකද හෙට මරණයට පත්වේදයි කවුද දන්නේ? ඒක කවුරුත් දන්නේ නෑනේ. ඒක ඇත්ත. ඉතින් මේ විදිහට වර්තමාන මොහොතේ උත්සාහයෙන් කම්මැලි නැතුව රෑදවල් දෙකම ඒ කියන්නේ নিরතුරුම මේ සිහියෙන් නෝනින් වාසය කරන කෙනා තමයි ඒ කෙනා තමයි සොඳුරු හුදකලාවෙහි ඇලුණු කෙනා බද්දේ කරත්ත කියලා බුදුන් වහන්සේ හඳුන්වන්නේ. ඔව් එතනදී අර අතීතයට ඇලීම කියන එක තව ටිකක් පැහැදිලි කරන්න ඕන. අපි බුදුදහම ඉගෙන ගන්න ඕන මේ පංචස්කන්ධය ගැන රූප වේදනා සංඥා සංඛාර විඥාන. අපේ මම කියලා අපි හිතාගෙන ඉන්න දේවල් ටික. හරියටම. ඉතින් අතීතයට ඇලිනවා කියන්නේ අතීතයේ තිබ්බ තමන්ගේ රූපය ගැන එහෙම නැත්නම් අතීතයේ ලැබූ සැප වේදනාවක් දුක් වේදනාවක් ගැන අතීතේ හඳුනාගත්ත දෙයක් ගැන අතීතයේ ඇති වුණ සිතුවිල්ලක් ගැන එහෙම නැත්නම් අතීතයේ ලැබූ දැනීමක් ගැන. ආ ඒ කියන්නේ කියන්නේ ඒ පරණ දේවල් ගැන අය හිත හිතා ඒකෙන් සතුටක් ලබන්න හදන එක. ඔව් ඒකෙන් ආස්වාදයක් ලබන එක. ඒ වගේම තමයි අනාගතය පැතීම කියන්නේ. ඒ කොහොමද? අනාගතේදී මට මෙන්න මෙහෙම රූපයක් ලැබේවා මෙහෙම හොඳ විඳීමක් ලැබේවා මෙහෙම දෙයක් මට හඳුනා ගන්න ලැබේවා මෙහෙම සිතුවිලි පහළ වේවා මෙහෙම දැනීමක් ලැබේවා ආ ඒ කියන්නේ අනාගතයේදී ওই පංචස්කන්ධයට අදාළව බලාපොරොත්තු ඇති කරගන්න එක ඒකිනුත් ආශාවයක් ලබන්න හදනවා. ඔව් ඒක තමයි අනාගතයේ පැටීම කියන්නේ. ඉතින් මේ දෙකම අතීතයට ඇලීමයි අනාගතයේ පැතීමයි වර්තමාන මොහොතෙන් පැනල යාමක්. එතකොට වර්තමානය ගැන මොකද කියන්නේ? වර්තමානයටත් ඇලෙන්න එපා කියලාද කියන්නේ? ඒත් සිහියුම් කාරණයක් තියෙනවා. දැන් බුදුදහම ගැන හරියට අහලා නැති ආර්ය සත්‍ය ගැන දන්නේ නැති කෙනෙක්, ඒ කියන්නේ අර අශෘතවත් පෘතග්ජනියා. ඔව්, ඒ කියන්නේ ධර්මය අහලා නැති සාමාන්‍ය කෙනා. හරි. එයා වර්තමානයේ තියෙන තමන්ගේ රූපය, ඒ කියන්නේ ශරීරය, තමන් ලබන විඳීම්, හඳුනා ගැනීම, සිතුවිලි දැනීම ওই පංචස්කන්ධය දිහා බලලා බලලා හිතනවා මේ මම මේක මගේ මේක මගේ ආත්මය කියලා. හරියටම. එහෙම මුලාවෙන් දකිනවා. ඒ නිසා වර්තමානයේ තියෙන දේවල් වලට තදින් ඇලෙනවා බැඳෙනවා. මේ මගේ ඇඟ, මේ මගේ හැඟීම් කියලා. ඒක තමයි වර්තමානයටත් ඇදිලා යාම කියන්නේ. ආ ඒකත් එහෙනම් ප්‍රශ්නයක්. ඔව්. නමුත් ධර්මය අහලා, ඒ ගැන ඉගෙනගෙන, ඒ අනුව හික්මෙන කෙනා, ඒ කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ධර්මය දන්න ඒක පිළිපදින ශ්‍රාවකයා. එයා මේ රූපය, වේදනාව, සංජාව, සංකාර විඥානයේ දිහා බලන්නේ මම හෝ මගේ ආත්මේ විදිහට නෙවෙයි. එයා දන්නවා මේවා ස්ථිර නෑ වෙනස් වෙනවා කියලා. ඔව්. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා නුවණින් දකිනවා. ඒ නිසා එයා වර්තමාන අත්දැකීම් වලට ඒ කියන්නේ මේ දැන් ඇතිවෙන රූපයට, වේදනාවට ඇලෙන්නේ නෑ, බැඳෙන්නේ නෑ. එතකොට එයාට පුළුවන් වෙනවා ඒ දේවල් හටගන්න හැටි ටික වෙලාවකින් නැති වෙලා යන හැටි නුවණින් විමසන්න. හරියටම. ඒක තමයි අර කිව්වේ ඒ ඒ අවස්ථාවේදී නුවණින් විමසා බලනවා කියන එක. මේකට තමයි අපි විදර්ශනා වඩනවා කියලත් කියන්නේ. යථාර්ථය, ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින එක. එතකොට මේකෙදි අර අඩම කළ යුතුයි කියන කාරණේ ආයෙත් මතක් වෙනෝ නේද? කියන්නේ මේ නුවණින් විමසීම මේ විදර්ශනාව කල් දාන්න බෑ. අනිවාර්යයෙන්ම. ඒකෙන් අවධාරණය වෙන්නේ මේ මොහොතේ ජීවත් වීමේ වැදගත්කම විතරක් නෙවෙයි ඒ සඳහා වහාම ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයත් මරණය කියන යථාර්ථය අපිට කවදා කොහොමද කියලා දන්නේ නැති නිසා. ඒ නිසා කම්මැලි නොවි රෑ දවල් දෙකේම මේ විදිහට සිහියෙන් නුවණින් වර්තමානයේ උත්සාහයෙන් ඉන්න කෙනා අන්න ඒ කෙනා තමයි බද්දේ කරත්තා සොඳුරු හුදකලාවෙහි ඇලුණු කෙනා එතන හුදකලාව කියන්නේ අර කාත් කවුරුත් නැතුව තනි වෙලා ඉන්න එකම නෙවෙයි නෑ නේද ඒක ඊට වඩා ගැඹුරු අදහසක් ඔව් ඒ කියන්නේ කෙලෙස් වලින් අර ලෝභ ద్వේෂ මෝහ වලින් හිත වෙන් කරගෙන තමන්ගේ සිතේ ක්‍රියාකාරීත්වය දිහා නුවණින් බලාගෙන ඉන්න එක. ඒකයි ඒ සොඳුරු හුදකලාව. එහෙම බලනකොට බද්දේ කරත්ත සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි මේ අතීතය ගැන හිතලා ශෝක කරන එකෙන් අනාගතය ගැන හිතලා බය වෙන එකෙන් එහෙම නැත්නම් අනවශ්‍ය බලාපොරොත්තු තියාගන්න එකෙන් මිදිලා මිදිලා මේ දැන් මේ ගෙවෙන මොහොතේ සිහියෙන් සහ නුවණින් ජීවත් වීම. ඔව්. ඒක තමයි සැබෑම මානසික නිදහසට අර කියන සොඳුරු හුදකලාවට තියෙන මාර්ගය. හ්ම්. සූත්‍රය හරය ආයෙත් මතක් කළොත් අතීතං නානුගාමෙය නප්පටිකංකේ අනාගතං පච්චුප්පන්නං ච යං ධම්මං තත්ත තත්ත විපස්සති. ඒ කියන්නේ අතීතය හඹා නොයන්න අනාගතය නොපතන්න වර්තමාන මොහොතේ ඇති දේ එතන එතනම නුවණින් දකින්න. හරිම පැහැදිලි. ඕ ඇත්තටම හිතුවොත් අපි අතීතය ගැන හිතන්නේත් මේ මොහොතේ. අනාගතය ගැන හිතන්නේත් මේ මොහොතේමයි නේද? ඒක ඇත්ත. ඒ සිතුවිලිත් වර්තමානයේමයි ඇති වෙන්නේ. ඉතින් ඒ සිතුවිලි වල ස්වභාවයත් අර විදිහටම නුවණින් දකින්න පුළුවන් නම් ඒ සිතුවිලි වලටත් අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හරිම වැදගත් කාරණයක්. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරමුද? හොඳයි. මේ භද්දේ කරත්ත සූත්‍රයේ කියන වර්තමාන මොහොතේ සිහියෙන් ඉන්නවා කියන මූලධර්මේ සමහර විට මුළු දවසම බැරි වේ. ඒත් හරිම පොඩි වෙලාවකට හරි එහෙම නැත්තම් කරන එක වැඩකට හරි ඒක සම්බන්ධ කරගත්තොත් එදිනෙදා ජීවිතයට පොඩ්ඩක් හරි එකතු කරගත්තොත් ඔව් එහෙම එකතු කරගත්තොත් ඒක තමයි අත්විඳින මානසික පීඩනියන් ස්ට්‍රෙස් එක ඒ වගේ දේවල් අඩු කරගන්න. එහෙම නැත්නම් Taman කරන දේන් ලබන තෘප්තිය, සතුට වැඩි කරගන්න. කොයි විදිහට බලපෑයි කියලා හිතන්න පුරවන්ද? ඒ කියන්නේ මේ සිහියෙන් ඉන්න එක ප්‍රායෝගිකව Tamanට කොහොම දැනෙයිද? මොන වගේ වෙනසක් කරයිද කියද තමන්ම ටිකක් විමසලා බලන්න කියන එක. ඔව්. තමන්ගේ අත්දැකීම් එක්කම පොඩ්ඩක් ගලපලා බලන්න පුළුවන් දෙයක්. ඒක සමහරවිට මේ ඉගෙනීම තව ටිකක් ගැඹුරින් තේරුම් ගන්න උදව්වක් වෙයි.